මේ චංකම සූත්‍රය බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේහි වැඩවසන සමයේහි භික්ෂුන් වහන්සේලා සක්මන් කරන ආකාරය බලා ඉඳලා ඒ අනුව දේශනා කරන ලද දහම් කරුණු පෙළක් නිසා මේ සූත්‍රය චංකම සූත්‍රය කියලා හඳුන්වනවා. පාලි භාෂාවෙන් චංකම කියලා කියන්නේ සක්මන. තථාගතයන් වහන්සේ භික්ෂු පිරිසක් පිරිවරාගෙන ගිජ්ජකූට පර්වතයේහි එහෙම නැත්නම් ඒ ආසන්නයේහි ඒ විහාරස්ථානයේහි වැඩවසන කාලවකවානුවේහි දිනක් සවස් භාගයේ තථාගතයන් වහන්සේ විවේක සුවයෙන් වැඩ සිටින අවස්ථාවේ උන්වහන්සේ දකිනවා සරියුත් මහරහතන් වහන්සේ එක්තැනක සක්මන් කරනවා. ඒ වගේම මුගලන් මහරහතන් වහන්සේ තවත් තැනක සක්මන් කරනවා. සරියුත් හාමුදුරුව සක්මන් කරන තැන උන්වහන්සේ තනිව හුදකලාව නෙවෙයි තවත් භික්ෂුන් වහන්සේලා පිරිසක් උන්වහන්සේ වටා උන්වහන්සේ ඇසුරේ ඊට අනුව සක්මන් කරමින් උන්වහන්සේලා කර්මස්ථාන මෙනෙහි කරනවා. වෙනතුන් දන්නවා අපිට භාවනා කරද්දී ඉරියව් හතරෙන්ම අපිට කර්මස්ථාන මෙනෙහි කරන්න පුළුවන්. හිටගෙන ඒ වගේම ඉඳගෙන ඒ වගේම සැතපීගෙන ඒ වගේම සක්මන කියන මේ ඉරියව් හතරෙන්ම ඒ කරන කියන කවර දෙයක් හෝ සිහි කල්පනාවෙන් පවත්වන්නට පුළුවන් නම් ඒ අනුව අපට සතිපට්ඨානය පුහුණු කරන්නට පුළුවන්. එහෙමත් නැත්නම් ඒ සතර ඉරියව්ෙම යම්කිසි එක්තරා කර්මස්ථානයක් මෙත්තාව හෝ බුද්ධානුස්සතිය හෝ ආනාපාන සතිය හෝ එබඳු යම් කර්මස්ථානයක් අරගෙන එය නැවත නැවත සිහි කරමින් මෙනෙහි කරමින් වවුන් වඩන්නටත් පුළුවන්. ඉතින් භික්ෂුන් වහන්සේලා කයට අවශ්‍ය ව්‍යායාමයේ සඳහාත් ඒ වගේම මානසික ඒකාග්‍රතාවය සඳහාත් කායික මානසික සැහැල්ලුව සඳහාත් මේ සක්මන් කරමින් චිත්ත ඒකාග්‍රතාවය ඇති කිරීම මානසික සංහිඳියාව ඇති කිරීම එක්තරා ප්‍රායෝගික භාවනා ක්‍රමයක් හැටියට දවසේ ටික වේලාවක් හෝ පුරුදු පුහුණු කරනවා. සවස් කාලයේ විවේකීව තථාගතයන් වහන්සේ වැඩ සිටින අතරතුරේ සරියුත් මහරහතන් වහන්සේ මේ ආකාරයට එක්තැනක සක්මන් කරනකොට තවත් භික්ෂු පිරිසක් උන්වහන්සේ පිටුපස උන්වහන්සේ ආසන්නේ සක්මනෙහි යෙදලා හිටියා. ඒ වගේම මුගලන් හාමුදුරුවෝ තවත් තැනක සක්මන් කරනවා. ඒ ආසන්නෙහි තවත් භික්ෂු පිරිසක් සක්මන් කරනවා. ඒ වගේම අනුරුද්ධ හාමුදුරුවෝ තව තැනක සක්මන් කරනවා. ඒ ආසන්නෙත් භික්ෂු පිරිසක් එකතු වෙලා සක්මනෙහි යෙදෙනවා. ඒ වගේම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තවත් තැනක සක්මන් කරනවා. ඒ අවටත් භික්ෂුන් වහන්සේලා පිරිසක් සක්මනෙහි යෙදෙනවා. පුන්න මන්තානි පුත්ත මහරහතන් වහන්සේ තව තැනක සක්මන් කරනවා. ඒත් එක්ක භික්ෂු පිරිසක් සක්මන් කරනවා. ඒ වගේම උපාලි මහරහතන් වහන්සේ තව තැනක සක්මන් කරනවා. ආනන්ද හාමුදුරුවෝ තව තැනක සක්මන් කරනවා. ඒ ඒ සියලු භික්ෂුන් වහන්සේලා සක්මන් කරන තැන තවත් කිහිප කිහිප දෙනා එකට එකතු වෙලා සක්මන් කරමින් සැහැල්ලුවෙන් කමඨහන් මෙනෙහි කරනවා. ඒ අතරතුරේ දේවදත්ත හාමුදුරුවොත් මේ පිරිස අතර හිටියා. දේවදත්ත හාමුදුරුවොත් එක්තැනක සක්මන් කරනෝ ඒ ඇසුරේ තව භික්ෂු පිරිසක් සක්මනෙහි යෙදී සිටිනවා. තථාගතයන් වහන්සේ විවේකීව වැඩවසමින් මේ භික්ෂුන් වහන්සේලාගේ චර්යාව සක්මන හැසිරීම දකිද්දී උන්වහන්සේට මේ ලෝක ධර්මතාවයන් පිළිබඳව ගැඹුරු කරුණක් එතනදී සිහිපත් වෙනවා. ඒ නිසා ආසන්නයේ හිටපු භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා අහනවා මහණෙනි ඔබට පෙනෙනවද සාරිපුත්ත සක්මන් කරන ආකාරය? එහෙමයි ස්වාමීනි. ඒ සාරිපුත්ත සමග තවත් භික්ෂු පිරිසක් සක්මන් කරනව පෙනෙනවාද? එහෙමයි ස්වාමීනි අපි දකිනවා. මහණෙනි ඒ සාරිපුත්ත සමග සක්මන් කරන සියලුම භික්ෂුන් වහන්සේලා ප්‍රඥා අධිකාය සරියුත් හාමුදුරුව ප්‍රඥාවෙන් අගතන්පත් උන්වහන්සේ ඇසුරේ උන්වහන්සේ සමග එකට මුසු වෙලා මේ කටයුතු කරන්නේ ඒ ප්‍රඥාවට වැඩි රුචිකත්වයක් දක්වන සසරේ ඒ සඳහා හුරුවක් ඇති සසරේ ඒ සඳහා ඇසුරක් ඇති එබඳු භික්ෂු පිරිස තමයි මේ එකට එක් රොක් වෙලා එකට එකතු වෙලා මේ සක්මන් කරන්නේ ಗುಣධම් වඩන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ මුගලන් හාමුදුරුවන්ව පෙන්නලා අහනවා මහණෙනි මෞද්ගල්‍යයන සමග සක්මන් කරන පිරිස ඔබ දකින්නවද? ඔව් ස්වාමීනි අපි දකිනවා. මහණෙනි ඒ මෞද්ගල්‍යයන සමග සක්මන් කරන සියලු දෙනාම 이르දිය පිළිබඳව විශේෂ හැකියාවන් ඇති අය. මොකද මුගලන් මහරහතන් වහන්සේ සසරේ දීර්ඝ කාලයක් ඒ 이르දිය පිළිබඳව විශේෂයෙන් පුහුණු කරපු මේ ගෞතම බුද්ධ ශාසනය තුල 이르දි බලලාභීන් අතර අග්‍රස්ථානය ලැබූ මහරහතන් වහන්සේ. ඉතින් ඒ ඇසුරේ සසර වැඩුණු ඒ වගේම මේ ජීවිතයේ ඒහා සමග මුසු වෙන්නේ 이르දිය පිළිබඳව වැඩි උනන්දුවක් ඇති කැමැත්තක් ඇති ඒ සඳහා විශේෂ කෞශල්‍යයන් නැති භික්ෂු පිරිසක් තමයි ඒ වටා එක්රොක් වෙලා මේ සක්මන් කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මහා කාශ්‍යප සමග සක්මන් කරන පිරිස ඔබ දකිනවද? එහෙමයි ස්වාමීනි. එතකොට බුදුහාමුදුරෝ දේශනා කරනවා මහණෙනි මහා කාශ්‍යප කියලා කියන්නේ දුතධාරීන් අතර අග්‍රස්ථානය ලැබූ කෙනෙක්. ඒ එකට සක්මන් කරන අවශේෂ භික්ෂු පිරිසත් දුතාංග පිළිබඳව වැඩි උනන්දුවක් දක්වන භික්ෂු පිරිස. දුතාංග කියලා කියන්නේ කෙලස් මඩින්නට, කෙලස් දුනණය කරන්නට, කෙලස් ප්‍රහාණය කරන්නට තරමක් රළු දැඩි ප්‍රතිපත්ති අනුගමනය කිරීම තමයි දුතාංග හැටියට දැක්වෙන්නේ. ඒ රළු දැඩි ප්‍රතිපත්ති කියලා කිව්වට ඒක අත්තකිලමතානුයෝගයට වැටෙන පැත්තක් නෙමෙයි. අත්තකිලමතානුയോഗය තථාගතයන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරන ලද්දා. අත්තකිලමතානුയോഗයයි කියලා කියන්නේ කයට සිතට දැඩි දුක් දීලා සසර කරන ලද අකුසල කර්ම ගෙවා නිම කරන්නට පුළුවන් කියන අදහසින් යම්කිසි කෙනෙක් ගතට සිතට දුක් දෙනවා නම් ඒක නිෂ්ඵල උත්සාහයක් කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. නමුත් යම්කිසි කෙනෙක් Tamanගේ මනසේ මතුවෙන රාගය මඩින්නට, ద్వේෂය මඩින්නට, අලසකම මඩින්නට වික්ෂිප්ත බව මඩෙන්නට යම්කිසි දැඩි ප්‍රතිපත්තියක් රළු ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා නම් ඒක අර්ථවත් දෙයක්. ඒක මේ පව් ගෙවන්නට කරන වැඩක් නෙමෙයි. ඒක මනස සංවර කරන්නට, කෙලෙස් මැඩපවත්වන්නට, කෙලෙස් ප්‍රහාණය කරන්නට දරන අධික උත්සාහයක්. ඒබඳු ප්‍රතිපදාවන් 13ක් මේ ශාසනයෙහි දැක්වෙනවා. ඒවා හැඳින්වෙනවා තෙලස් දුතාංග කියලා. තෙලස් කියලා කියන්නේ 13යි කියන එක. එතකොට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තමයි මේ දුතාංග 13ම දරාගෙන පුහුණු කරන භික්ෂුන් වහන්සේලා අතර අගතන්පත් වෙලා හිටියේ. උන්වහන්සේට අවසාන කාලෙදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාශ්‍යප දැන් ඔබ ගොඩක් දුර්වලයි. ඒ නිසා දැන් ওই රළු කටුක ප්‍රතිපත්ති අවශ්‍ය නැහැ. දැන් ටිකක් සැහැල්ලුවෙන් සුවසේ වැඩ ඉන්න, සුවසේ කටයුතු කරන්න. ඒත් උන්වහන්සේ සඳහන් කළේ මොකක්ද නෑ ස්වාමීනි? මම තවදුරටත් ජීවිතාන්තය දක්වා මේ ප්‍රතිපත්ති අනුගමනය කරනවා. ඒ කුමක් සඳහාද? මගේ ප්‍රයෝජනය සඳහා නෙමෙයි. මොකද උන්වහන්සේ වෙනකොට අරහත්ත්වයටපත් වෙලා. උන්වහන්සේට ආයේ කෙලෙස් ප්‍රහාණය කරන්න දුරු කරන්න අමුතුවෙන් වෙහෙසෙන්නට දෙයක් නැහැ. නමුත් උන්වහන්සේ එතෙන්දි ප්‍රකාශ කරනවා ස්වාමීනි මම මේ තවදුරටත් පුහුණු කරනවා කුමක් සඳහාද? පසුපසින් එන පිරිසට එහෙම නැත්නම් පස්චිම ජනතාවට අපි අනුව යන සාසනයේ ඉදිරි කාලයේ පහළ වෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් කියන මේ සිව්වණක් පිරිසට ආදර්ශය පිණිස වීරය ඇති කරගන්නට ඒ අයට යමක් ඉගෙනගෙන පුහුණු කරන්නට උදව් කිරීමක් වශයෙන් අනුබල දීමක් වශයෙන් ආදර්ශයක් වශයෙන් මම මේක පුහුණු කරනවා එතකොට ඒ තරම් දැඩිව ඒ දුතවාදී ප්‍රතිපත්ති තුල පිහිටලා හිටිය නිසා තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දුතවාදීන් අතර අගතැන්පත් උනේ. ඉතින් උන්වහන්සේ සමග එකතු වෙලා සක්මන් කරන පිරිස ඒ දුතාංග වලට වඩා රුචිකත්වයක් දක්වන ඒ වගේ දැඩි ප්‍රතිපත්ති තුලින් කෙලෙස් ප්‍රහාණය කරන කරන්නට වීරය කරන භික්ෂු පිරිස තමයි මහා කාශ්‍යප හාමුදුරුවෝ සමග එකට එකතු වෙලා සක්මන් කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි ඔබ දකින්නවාද අනුරුද්ධ සමග සක්මන් කරන පිරිස. අනුරුද්ධ හාමුදුරුවෝ තමයි මේ සම්බුද්ධ ශාසනයේ දිවස් අතරි ඇතිවුන් අතරින් අග්‍රස්ථානය. මහණෙනි ඒ අනුරුද්ධ සමග සක්මන් කරන සියලු දෙනාම දිවස පිළිබඳව විශේෂ හැකියාවන් ඇති අය. දිබ්බ චක්කු ඥානය පිළිබඳව විශේෂ කුසලතාවයන් ඇති අය තමයි අනුරුද්ධ සමග එකතු වෙලා සක්මන් කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මන්තානි පුත්ත පුන්නතරුන් වහන්සේ. උන්වහන්සේ සමග සක්මන් කරන පිරිස දකින්නවද? ඕ ස්වාමීනි අපි දකිනවා ඒ සමගත් පිරිසක් එකතු වෙලා එකට සක්මන් කරනවා. බුදුහාමුදුරෝ දේශනා කරනවා මහණෙනි පුන්නමන්තානි පුත්ත ධර්ම කතිකයන් අතර අග්‍රයි. ඒ උන්වහන්සේ සමග එකතු වෙලා සක්මන් කරන හැමදෙනාම ධර්ම කතිකත්වයේ පිළිබඳව විශේෂ කෞශල්‍යයන් ඇති අය. සසර ඒ විදිහේ හේතු ආසනා ඇති කරගෙන හැකියාවන් ඇති කරගෙන ඒ පිළිබඳව උනන්දු වුණු පිරිස මේ ජීවිතයේ අර විදිහට එකට මුසු වෙලා එකට ගුණධම් වඩනවා ඊළඟට බුදුහාමුදුරුව පෙන්නනවා උපාලි හාමුදුරුව උපාලි සමග සක්මන් කරන පිරිස මහණෙනි ඔබ දකිනවද උපාලි මහරහතන් වහන්සේ තමයි මේ සම්බුද්ධ ශාසනයේ විනයධර භික්ෂුන් වහන්සේලා අතරාග්‍රය එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි උපාලි සමග යම් පිරිසක් සක්මන් කරනවා නම් ඒ හැම දිනාම විනය පිළිබඳව විශාරදෝ පිරිසක් ඊළඟට බුදුහාමුදුරුව පෙන්නනවා ආනන්ද හාමුදුරුව සමගත් යම් පිරිසක් සක්මන් කරනවා ආනන්ද හාමුදුරුව තමයි මේ ශාසනයේ බහුශ්‍රත භික්ෂුන් වහන්සේලා අතර අග්‍ර මහණෙනි ආනන්ද සමග යම් පිරිසක් සක්මන් කරනවා නම් ඒ හැම දිනාම බහුශ්‍රත භාවයේ ඇති භික්ෂුන් වහන්සේ. මෙහෙම දැන් බුදුරජාණන් වහන්සේ අර තන තන නිසල් බොහොම නිස්කලංකව නිදහසේ සක්මන් කරන ප්‍රධාන භික්ෂුන් වහන්සේලා සහ ඊට අනුරූපීව සක්මන් කරන අවශේෂ භික්ෂුන් වහන්සේලා පෙන්නලා මේ කණ්ඩායම් හතක් වෙන වෙනම සරියොත් හාමුදුරුව, මුගලන් හාමුදුරුව, මහා කාශ්‍යප හාමුදුරුව, අනුරුද්ධ හාමුදුරුව, පුන්නමන්තානිපුත්ත හාමුදුරුව ඊළඟට උපාලි හාමුදුරුව, ආනන්ද හාමුදුරුව කියන මේ භික්ෂුන් වහන්සේලා හත් නමක් තන තන සක්මන් කරනවා. ඒ අනුව අවශේෂ භික්ෂුන් වහන්සේලා සක්මන් කරනවා. එහෙම පෙන්නලා බුදුහාමුදුරුවෝ ඊළඟට පෙන්නනවා මහණෙනි ඔබට පෙනෙනවද දේවදත්ත සමගත් පිරිසක් එකතු වෙලා සක්මන් කරනවා. ස්වාමීනි එහෙමයි අපි දකිනවා. මහණෙනි ඒ දේවදත්ත සමග සක්මන් කරන සියලු දෙනාම පාපිච්චයෝය. ඒ කියලා කියන්නේ පෞකාර අදහස් ඇති අය. දේවදත්ත කියලා කියන්නේ මේ ශාසනයේ පෞකාර අදහස් ඇති පාපී අදහස් ඇති කෙනෙක්. එතකොට ඒ නිසා ඒත් එක්කලා එකතු වෙලා සක්මන් කරන හැම දෙනාම ඒ බඳු පාපී අදහස් ඇති අයයි කියලා බුදුරජාණන් වහන්සේ මේ භික්ෂු කණ්ඩායම් 8 අර ළඟ හිටපු භික්ෂුන් වහන්සේලාට කතා කරලා පෙන්නලා මේ පිළිබඳව විවරණයක් කරලා අපි මුලින් මාතෘකා කළ ඒ සූත්‍ර පාඨය දේශනා කරනවා. මොකක්ද ධාතුසෝව භික්කවේ සත්තා සංසන්දන්ති සමෙන්ති. මහණෙනි මේ සත්වෝ ධාතු වශයෙන් එකිනෙකා සංසන්දනය වෙනවා එකට එකතු වෙනවා. ධාතු කියලා කියන්නේ මේ ඕනෑම දෙයක් නිර්මාණය වෙලා තියෙන මූලික ශක්තියින් හඳුන්වනවා ධාතු කියලා. දැන් මේ මුළු විශ්වයම නිර්මාණය වෙලා තියෙන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියලා මූල ධාතු 6කින්. දැන් ඕවා අපි පඨවි ආපෝ තේජෝ වායෝ ආදී වශයෙන් වෙන වෙනම හැඳින්නුවාට ඕවා එක එක වෙන වෙනම තියනවා නෙමෙයි. ඕවා එකිනෙක ගොඩ ගොඩවල් මිශ්‍ර වෙලා තියෙන. ඒවට අපි කියනවා රූප කලාප කියලා. එතකොට රූප කලාප කියලා කියනකොට ඒව එක් එක්තන සංයෝජනේ වෙනස්. දැන් යකඩයක රූප කලාප එකතු වෙලා තියෙන හැටියට නෙමෙයි රත්තරන් වල. දෙකේම පටවි ගුණය බහුලයි. පටවි ගුණය බහුල වුණාට ඒකේ වර්ණ රූපය වෙනස්, ඒ වගේම ආපෝ තේජෝ ආදී අවශේෂ රූප කලාප මුසු වෙලා තියෙන රටාව වෙනස්. ඒ රටාව වෙනස් නිසා තමයි යකඩයයි රත්තරන් පොල්ලකුයි ගත්තහම අපිට බර හයිය එතකොට ලෝහමය ගතිය සමාන වගේ පෙනුනට අපි දන්නවා පැහැදිලිවම ඒ ලෝහ වර්ග දෙක දෙකක්. ඒකේ සංයුතිය දෙකක්. ඒකේ වර්ණය දෙකක්. ඒකේ ගුණාත්මක බව දෙවිධයක්. ඇයි එහෙම වෙලා තියෙන්නේ? අර පටවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජා ආදී මේ ධාතු කොටස්ම තමයි මේ හැම එකම තියෙන්නේ. හැබැයි ඒවා සංයෝග වෙලා තියෙන්නේ වෙනස් වෙනස් ක්‍රමයකට. ඒ නිසා ඒ යකඩ විදිහට සංයෝජනය වෙච්ච ධාතු කොටස් ගත්තාම ඒක රත්තරන් එක මුසු වෙන්නේ නැහැ. ඒක මුසු වෙන්නේ තවත් යකඩයක් එක්කමයි. එතකොට ඒකෙනුත් සුදු යකඩ කියලා ගත්තන් පස්සේ අර මල බැඳෙන කොටස් අයින් කරලා පිරිසුදු කරලා ගත්තන් පස්සේ ඒක සාමාන්‍ය යකඩයක් එක්කලා මුසු වෙන්නේ නැහැ. ඒක මුසු වෙනා නම් මුසු වෙන්නේ සැසඳෙන්නේ මොකක් එක්කද? තවත් සුදු යකඩයක් එක්ක. රත්තරන් සංසන්දනය වෙනවා නම් සංසන්දනය වෙන්නේ තවත් රත්තරන් ගොඩක් එක්කලා. එහෙම නැත්නම් රිදී සංසන්දනය වෙනවා නම් සංසන්දනය රිදීත් එක්කලා. මෙන්න මේ වගේ අර ඒ ඒ තන සංයෝග වෙලා තියෙන ධාතු වශයෙන් තමයි මේ සත්වයොත් සංසන්දනය වෙන්නේ. දැන් ද්‍රව්‍ය ගත්තන් පස්සේ ওই විදිහට පඨවි ආපෝ තේජෝ වායෝ ආකාසාදී මේ ධාතු කොටස්. වර්ණ ගන්ධ රසෝජාදී ධාතු කොටස්. පුද්ගලයෝ ගත්තන් පස්සේ මේ භෞතික කොටස් විතරක් නෙමෙයි විඥාන කියලා සුවිශේෂ මූල ශක්තියක් මූල ධාතුවක් පුද්ගලයා සතුව ක්‍රියාත්මක වෙනවා. ඒ නිසානේ අපි සවිඥානික සත්වයෝය කියලා කියන්නේ. එතකොට මේ විඥානය ගත්තහම විඥානයේ එකක් කියලා අපි හඳුනා ගත්තට මේ විඥානයේහි එහෙම නැත්නම් සිතේ යෙදෙන චෛතසික තියෙනවානේ 52ක්. එහෙම නැත්නම් සිතුවිලි, එහෙම නැත්නම් මානසික ගුණාංග, හොඳ නරක වශයෙන්, කුසල් අකුසල් වශයෙන් 52ක් තියෙනවා. මේ 52 තිබුණට මේවෙන් එක් එක්කිනාගේ මනසේ එක එක ආකාරයට තමයි සසරේ වැඩිපුර හුරු වෙලා තියෙන්නේ. පුරුදු වෙලා තියෙන්නේ ඇබ්බැහි වෙලා තියෙන්නේ වර්ධනය වෙලා තියෙන්නේ අවම වෙලා තියෙන්නේ සංයෝග වෙලා තියෙන එක එක විදිහට සමහරුන්ගේ මනසේ සසරේ වැඩි කාලයක් සද්ධාව ප්‍රබලව වැඩිලා ප්‍රඥාව අඩු වෙලා සමහරුන්ගේ සද්ධා ප්‍රඥා සම වෙලා සමහරුන්ගේ ප්‍රඥාව තියුණු වෙලා සමහරුන්ගේ පෞකාර අදහස් වැඩි වෙලා සමහරුන්ගේ රාගය වැඩි වෙලා සමහරුන්ගේ ද්වේෂය වැඩි වෙලා ඒවා තමයි අපි හඳුනාගන්නේ භාවනා කරන්නට ගිහිල්ලා කමටහන් ගන්නකොට ආචාර්යවරු කියන්නේ චරිතයට ගැලපෙන කර්මස්ථානයක් තෝරා ගන්නට කියලා. එතකොට මේ චරිතයයි කියලා කියන්නේ මොකද්ද? රාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත මේ ආදී වශයෙන් බෙදා දක්වන්නේ ඒ ඒ මනෝභාවයන් සසරේ බහුලව පුහුණු කරලා. එතකොට ඒව තමයි මෙතන ධාතු කියලා කියන්නේ. ඒ මූලික ශක්තියින් සංයෝග වෙලා තියෙන්නේ කොහොමද? ඒවට සංසන්දනය වෙන අයත් එක්කලා තමයි ඒගොල්ලෝ ගිහින් පෑහෙන්නේ. රාග අධික පුද්ගලයා රාග අධික පුද්ගලයොත් එක්කලාම තමයි පෑහෙන්නේ. ද්වේෂාධික පුද්ගලයා ද්වේෂාධික පුද්ගලයොත් එක්කලාම තමයි එකට එකතු වෙන්නේ. ඒ නිසානේ දැන් අපිට පේනවනේ සමහර වෙලාවට දැන් ඔය හොඳටම පැහැදිලි උදාහරණයක් තමයි මත්පැනට ඇබ්බැහිච්ච මිනිස්සෙක් ගත්තාම රටේ කොතන ගියත් රටේ නෙමෙයි ලෝකේ කොහෙ හරි ගියත් ඒ මිනිස්සයා බොහොම සුළු වෙලාවක් යනකොට ඒ වගේම જાතිය කීප දෙනෙක් එක්කලා කොහෙන් හරි එකතු වෙලා මත්පැන් තියෙන්නේ කොතනද කියලා කොහොම හරි හොයාගෙන එතකොට ඒ කොහොමද වෙන්නේ අර ධාතු වශයෙන් සංසන්දනය වෙනවා ඒක ඉවෙන් වගේ Tamanට සමහර විට දැනෙන්නේ නැති වෙන්නට පුළුවන් වැටහෙන්නේ නැති වෙන්නට පුළුවන්. නමුත් එහෙම තමයි අවසානයේ එකතු වෙන්නේ ගිහිල්ලා. මෙන්න මේ විදිහට පුද්ගලයන් ඒ ඒ පුද්ගල සංයෝගයන් අනුව ඒ ඒ පුද්ගලයින්ගේ මානසික ධර්මතාවයන්ගේ උස්පහත් ස්වභාවය මත ඒ ඒ පුද්ගලයන් සැසඳෙනවා කියන එක තමයි ධාතුසෝව භික්කවේ සත්තා සංසන්දන්ති සමෙන්ති. මහණෙනි ධාතු වශයෙන් තමයි පුද්ගලයෝ සැසඳෙන්නේ සමාන ඊළඟට බුදුහාමුදුරෝ දේශනා කරනවා හීනාදි මුත්තිකා හීනාදි මුත්තිකේහි සද්දින් සංසන්දන්ති සමෙන්ති. මහණෙනි අදිමුක්තිය අදිමුක්තියයි කියලා කියන්නේ මෙතන අදහස. පුද්ගලයින්ගේ අදහසුත් විවිධාකාරයි. දැන් අර මූලික සද්ධා ප්‍රඥාදී මේ ධර්මතාවයන් මේ ධාතුන් මුසු වෙලා තියෙන ආකාරයත් වෙනස්. ඒ වගේම ඒ ධාතු මුසු වීම හරහා යම් යම් අදහස් මුල් බැසගෙන තියෙනවා. කාලාන්තරයක් මුළුල්ලේ. අන්නේ අදහස තමයි මෙතන අදිමුක්තියයි කියලා කියන්නේ. එතකොට පුද්ගලයින්ගේ අදහස් පුද්ගලයින්ගේ මනෝභාවයන් සමහරුන්ගේ බොහොම පහත් මට්ටමේ අදහස් තියෙන්නේ සමහරුන්ගේ බොහොම ඉහළ මට්ටමේ බොහොම උසස් අදහස් තියෙන අය බොහොම ශ්‍රේෂ්ඨ අදහස් තියෙන අය සමාජයේ ඉන්නවා එතකොට ඒ වගේම බොහොම ප්‍රාථමික ලාමක ඊටාම නින්දිත මට්ටමේ අදහස් තියෙන අය සමාජයේ ඉන්නවා මෙන්න මේ අදහස තමයි මෙතන අදිමුක්තියයි කියලා කියන්නේ එතකොට බුදුහාමුදුරුවෝ ඊළඟට දේශනා කරනවා හීනාදි මුත්තිකේ හීනාදි මුත්තිකා හීනාදි මුත්තිකේහි සද්දෙන් සංසන්දන්ති සමෙන්ති. මහණෙනි පහත් අදහස් යම් කිසි කෙනෙකුට තියෙනවා නම් ඒ මිනිස්සයා මුසු වෙන්නේම මේ වගේ පහත් අදහස් තියන අයත් එක්ක. දැන් සමාජයේ බැලුවම අපට ඕන තැනක ඒක පේනවා. කාර්යාලයක් ගත්තත් සමාජය ගත්තත් පෙළපාලියක් යන හැටි ගත්තත් එතකොට මොකක් හරි පක්ෂයක් ගත්තත් සමිතියක් ගත්තත් ආයතන මේ කොතන ගත්තා වුණත් අන්තිමට කවදාවත් දන්නේ අඳුරන්නේ නැති පිරිස වුණත් එකට එකතු වෙලා ටික වෙලාවක් ඉන්නකොට ඔන්න දෙතුන් දෙනා කල්ලි ගහනවා අවසානයේ හරියට විමසලා බලන්න පුළුවන් නම් ඇතුළතින් මේ මේ අදහස් තියන අය තමයි එකට එකතු වෙලා මුසු වෙලා ඉන්නේ. සමහරට ඒගොල්ලෝවත් දන්නේ මොකට එකතු වෙනවද කියලා. නමුත් ඒ සමානකම් තියන අය ඉබේම වගේ එකට හේතු වෙලා එකතු වෙලා යනවා. උණුසුමට උණුසුම වගේ, සිසිලසට සිසිලස වගේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෙය්‍යතාපි භික්කවේ ගූතෝ ගූතේන සද්දින් සංසන්දන්ති සමෙන්ති. අසුචි අසුචි ගොඩක් සමගම එකට එකතු වෙනවා, සැසඳෙනවා. එතකොට අපි මේ අසුචි ගොඩයි මේ අසුචි ගොඩයි අපි එකට එකතු වෙන්න ඕනේ කියලා අදහසක් අසුචි වලට නැහැ. හැබැයි කොහෙ තිබුණත් එකට දාපුවහම එකට මිශ්‍ර වෙනවා. ඒවද මේවද කියලා වෙනසක් නැතුව හොයාගන්නට බැරි වෙන හැටි. අන්න ඒ වගේ තමයි පහත් අදහස් තියන අය ලෝකේ කොහේ හිටියත් එකට එකතු වෙනවා සැසඳෙනවා. ඊළඟට මුත්තු මුත්තේහි සද්දෙන් සංසන්දන්ති සමන්ති මුත්‍රා මුත්‍රාත් එක්කලා එකතු වෙනවා සැසඳෙනවා. කෙල කෙලත් එක්කලා එකතු වෙනවා සැසඳෙනවා. ඒ වගේම ලේ ලේත් එක්කලා එකතු වෙනවා සැසඳෙනවා. මේ වගේ පහත් දේවල් ඒබඳුම පහත් දේ සමග යම්සේ මිශ්‍ර වෙනවද එකතු වෙනවද කැළතෙනවද කිසිම වෙනසක් නොපෙනෙන ආකාරයට එකට මිශ්‍ර වෙනවද අන්න ඒ වගේ හීන අදහස් තියන අය පහත් අදහස් තියන අය ලෝකේ එකට මුසු වෙනවා පහත් අදහස් කියලා කියන්නේ ඇතම් කෙනෙක් සමහර විට අනුන්ට හිංසා කරන අදහස්. නිරන්තරයෙන් අනුන්ව හෙලාතලා දකින අදහස්. Taman හුවා දක්වන අදහස්. ඒ වගේම අනුන්ට පීඩා කරන අනුන්ට රිදවන අදහස්. අනුන්ගෙන් පලිගන්න අදහස්. මෙන්න මේ වගේ පහත් අදහස් තියෙන ඇතැම්මයි. ඊළඟට සමහරු ඊර්ෂ්‍යාව ප්‍රමුඛ අදහස්. සමහරු මසුරුකම අධික අදහස්. කිසි කෙනෙකුට කිසිවක් දෙන්නට කැමති නැහැ. මේ වගේ පහත් මට්ටමේ අදහස් තියන අය සමාජයේ ඉන්නවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පනීතම් පනීත කල්යාණාදි මුත්තිකා කල්යාණාදි මුත්තිකේ සද්දෙන් සංසන්දන්ති සමෙන්ති. උසස් අදහස් තියන අය ඒ වගේම උසස් අදහස් තියන අයත් එක්කලා තමයි එකතු වෙන්නේ සැසඳෙන්නේ. උසස් අදහස් කියලා කිව්වේ අනුන්ට උපකාර කරන අදහස් තියන අය. අනුන්ගේ ජීවිත රකින්නට කැමති අය තමන් වගේම අනුනුත් රැකෙන්නට ඕන හැමදෙනාම සුවසේ ජීවත් වෙන්නට ඕනේ කියන මේ මෛත්‍රී පූර්වක අදහස් ඇති අය එකට එකතු වෙනවා සත්පුරුෂ අදහස් තියන අය එකට එකතු වෙනවා පව්කම් වලින් වළකින්නට ඕන ಗುಣදහම් වඩන්නට ඕන අනිත් අයත් එහෙම කටයුතු කරනවා නම් හොඳයි කියන මේ සත්භාවයෙන් සත්පුරුෂ භාවයෙන් යමෙක් සිතනවා නම් කල්පනා කරනවා නම් ඒ බඳු අය ඒ බඳු අය සමග එකතු වෙනවා ඊළඟට මුදිතා අදහස් ඇති අය. ඒ කියන්නේ අනිත් අයගේ සැපය කැමති වෙන සැපේදී සතුටු වෙන්නට පුළුවන්. එහෙම අදහස් තියන අය ඒ වගේ අයත් එක්කලා එකතු වෙනවා. රට ගැන, ජාතිය ගැන, ශාසනය ගැන මේවා රකින්නට ඕන, මිනිසුන්ට යහපතක් වෙන්නට ඕන, අනාගත පරපුරට අභිවෘද්ධියක් ඇති කරන්නට ඕන, ඒ වගේම පරිසරය ගැන, ලෝකය ගැන මේ වගේ පොදු අදහස් ඇති හොඳ අදහස් ඇති සත්පුරුෂ අදහස් ඇති සත්වෝ ලෝකේ කොතනක හිටියත් ඔවුනොවුන් එකට සැසඳෙනවා සංසන්දනය වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කල්යාණ කල්යාණාදි මුත්තිකා කල්ලානාදි මුත්තිකේහි සද්දෙන් සංසන්දන්ති සමෙන්ති මහණෙනි එබඳු උසස් අදහස් ඇති අය එබඳුම උසස් අදහස් ඇති අයත් එක්කලා සමග සැසඳෙනවා එකට එකතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරනවා උන්වහන්සේ උදාහරණයක් හැටියට අනෙක් සූත්‍රයේදී දක්වනවා මහණෙනි හරියට සේයතාපි භික්කවේ කීරං කීරේන සද්දින් සංසන්දන්ති සමෙන්ති කිරි කිරිත් එක්කලා එකතු වෙනවා. අපි දැන් ලංකාවේ කොතනකින් මේ කිරි ගෙනාවා වුණත් රටේ එහා කෙළවරෙන් දකුණෙන් ගෙනාවා වුණත් උතුරෙන් ගෙනාවා වුණත් බස්නාහිරින් ගෙනාවා වුණත් මේ කිරි මේ කිරිත් එක්කලා මුසු වෙනවා. පුංචි පුංචි වර්ණයේ ඒ වගේම ආග්‍රහණේ පොඩි පොඩි වෙනස්කම් තියෙන්නට පුළුවන්. නමුත් ඒවා එකට මුසු වෙනවා. එතකොට කිරි වශයෙන් වෙනම ගත්තත් ඒවා එකට මුසු වෙනවා. ගිතෙල් ගිතෙල් එක්කලා මුසු වෙනවා. මේ පැණි මේ පැණි එක්කලා මුසු වෙනවා. තලතෙල් තලතෙල් එක්කලා මුසු වෙනවා. ඒවැ 아무තු විෂමත්වයක් ඇති වෙන්නේ, විකෘතියක් ඇති වෙන්නේ, වෙනසක් ඇති වෙන්නේ. ඒවා මනවින් එකට එකතු වෙනවා, සංසන්දනය වෙනවා. මහණෙනි අන්න ඒ වගේ උසස් සදහස් ඇති සත්පුරුෂෝ ඒ බඳු මාය සමග එකතු වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ මේ කාරණේ දේශනා කරමින් පෙන්වන්නේ කවුරු ගැනද? දැන් අර එකට එකට එකතු වෙලා තැන් තැන්වල සක්මන් කරන භික්ෂු පිරිස. එතකොට ඒ ඒ අදහස් ඇති අයත් එක්කලා ඒ බඳු අදහස්ම ඇති අය එකතු වෙලා කටයුතු කරන ආකාරය. එතකොට කුමක් නිසාද මේ විදිහේ එකතු වීමක් සංසන්දනය වීමක් සිද්ධ වෙන්නේ? ඇත්තට මේ එකතු වෙනවා කියලා කියන්නේ මොකක්ද? එකතු වෙනවා කියලා කියන එකෙන් අදහස් කරන්නේ මේ එකතන ඉන්නවා කියන එක විතරක් නෙමෙයි. අපි හිතමු එක්කෙනෙක් ඉන්නේ ලංකාවේ, එක්කෙනෙක් ඉන්නේ එංගලන්තේ කියලා. ඒ රටවල් දෙකක හිටියා වුණා. එක්කෙනෙක් ඉන්නේ ලංකාවේ අනිත් එක්කෙනා ඉන්නේ ඇමරිකාවේ කියලා හිතමු. එතකොට මේ පැත්තේ කෙලවරේ අනිත් පැත්තේ කෙලවරේ ලෝකෙ බැලුවෙන් පස්සේ. නමුත් ඒ අය එකට එකතු වෙනවා අදහස් වශයෙන්. මුසු වෙනවා. කොහේ හිටියත් අදහස සමාන නම් ලෝකේ එබඳු අය සත්පුරුෂෝ නම් සත්පුරුෂෝ සමග එකතු වෙනවා අසත්පුරුෂෝ නම් අසත්පුරුෂෝ සමග එකතු වෙනවා මේ නිසාම ලෝකේ පෞකාරයන්ට කොතන හිටියත් ඒගොල්ලන්ගේ බලය එකට මුසු වෙලා ක්‍රියාත්මක වෙනවා ඒ වගේම අපි හඳුනා ගන්නට ඕනේ ලෝකේ සත්පුරුෂයෝ කොතනක හිටියත් අපි සත්පුරුෂයෝ හැටියට එකට එකතු වෙලා කටයුතු කරන්න පුළුවන්. ඒ සත්පුරුෂයන්ගේ ශක්තියකට මුසු කරන්නට පුළුවන්. තැන් තැන්වල ඉන්න ඒබඳු සත්පුරුෂයින්ගේ අදහස් උදහස් සංකල්පනා සිතුම් පැතුම් එකට මුසු කරන්නට පුළුවන් නම් අසත් ධර්මයේ පාපී බලය අපිට මැඩ පවත්වන්නට පුළුවන්. මේ දේශනාව අපි ගොඩාක් දෙනෙකුට ගැඹුරින් සිතා බලන්නට වටිනවා. මොකද අද කාලේ හුඟක් දෙනා කල්පනා කරන්නේ අනේ හොඳ කළා කියලා. ඉතින් අපි මේ එක්කෙනෙක් දෙන්නෙක් ඕවා කළා කියලා කොහොම කරන්නද? අනිත් වැඩි හරියක් දෙනා කරන්නේ අයහපත් දේවල් නම් අනිත් වැඩි හරියක් දෙනා පෞකාරකම් නම් කරන්නේ. ඒ හැම දෙනාම වැරදි නම් කරන්නේ, අපරාධ නම් කරන්නේ, අසාධාරණ දේවල් නම් කරන්නේ. අපි මේ එක්කෙනෙක් දෙන්නෙක් විතරක් දඟලලා කොහොම වෙනස් කරන්නද? කවදාවත් එහෙම නොසිතිය යුතුයි. පින්නතුනේ අපි වගේම සත්භාවයෙන් හිතන, ගුණයට කැමති, පාපය බැහැර කරන, කුසලය අගය කරන සත්පුරුෂ අදහස් තියන අය මේ ලෝකේ තවත් කීප දෙනෙක් හරි ඉන්නවා. ඒක අපි අමතක කරන්නට හොඳ නැහැ. ඒ කීප දෙනා ලෝකේ කොතනක විසිරීලා හිටියත් අපට ඒ ඒ අයගේ අදහස් උදහස් වුණොන්ට මුසු කරගෙන යම් බලයක් ගොඩනගා ගන්නට පුළුවන්. එලක් ඒ වගේම දෙවියන් අතර ඉන්නවා ඒ බඳු සත්පුරුෂ අදහස් තියන අය. හැබැයි දෙවියන් අතරත් ඉන්නවා ඒ බඳු අසත්පුරුෂ අදහස් තියන අය. පාපී අදහස් තියන අය. ඒ නිසා පෞකාරයින්ට ඒ බඳු පාපී අදහස් තියන අමනුෂ්‍යයන්ගේ සහාය ලැබෙනවා. සත්පුරුෂ අදහස් තියන අයට සත්පුරුෂ අදහස් තියන දෙවි දේවතාවුන්ගේ ආශිර්වාදය, උපකාරය, සහයෝගය ලැබෙනවා. ඉතින් ඒ නිසා අපි එක්කෙනෙක් දෙන්නෙක් මේවා කොහොම කරන්නද කියලා නිහඬ වීම නෙමේ අපි අපි සවිමත් වෙනවා නම් බලවත් වෙනවා නම් ඒකරාශී වෙනවා නම් උනන්දු වෙනවා නම් අපට සත්පුරුෂ බලය ගොඩනගන්නට පුළුවන් මතු කරන්නට පුළුවන්. ඒ නිසා පහුගිය කාලවක වනුවේ විශේෂයෙන් අපේ දීර්ඝ කාලයක් අවුරුදු 25ක් විතර සජ්ජන කියලා සංවිධානයක් පවත්වාගෙන යනවා. ඒ ඇසුරෙන් අපි පහුගිය කාලේ සත්‍යක්‍රියා කිහිපයක්ම පැවැත්තුවා. ලෝකේ විටින් විට මතුවෙන යම් යම් ස්වභාවික විපත් ආදී මැඩ පවත්වන්නට මනුෂ්‍ය సంతානවල සත්පුරුෂ సంతානවල ගොඩනැගෙන්නා වූ සත්භාවය එකට මුසු කරන්නට. එතකොට ඒවා කොයිතරම් ඵල දරුවාද කොයිතරම් ඵල නොදරුවාද කියලා වාද විවාද කරන එක නෙමෙයි අපිට වැදගත් වෙන්නේ ඒ යහපතක් වෙනුවෙන් අපිට එකට මුසු වෙන්නට පුළුවන්ද ඒ සත්භාවයෙන් අපිට එකතු වෙන්නට පුළුවන්ද හොඳ අදහසක් වෙනුවෙන් අනුන් රකින්නට අනුන් ජීවත් කරන්නට අනුන් සුවපත් කරන්නට අනුන්ට යහපත කරන්නට විපත් වළක්වන්නට මම වගේම අන් අයත් රැකෙන්නට ඕන කියන මේ සත්පුරුෂ අදහස් යමෙක් තුල තියනවද අපට මෙබඳු කටයුතු තුලින් ඒවා අවදි කරන්නට පුළුවන්. එක් එක්කෙනා තුල අවදි වෙලා තියෙන අඩු වැඩි වශයෙන් වෙන්නට පුළුවන්. ඒ අඩු උනත් වැඩි උනත් සල්පයක් හෝ එකට මුසු වෙනවා නම් පෙන්නතුනි ඒක එකම බලයක් හැටියට ලෝකයේ තුල විහිදුවන්නට පුළුවන්. හරියට අර දැන් අපි ගිනි ගොඩකට වතුර බිඳුව බිඳුව දැම්මයි කියලා ඒක එහෙමම වාෂ්ප වෙලා යනවනේ. නමුත් ඒ වතුර බිඳු ටික ඔක්කොම එකට එකතු කරලා එකට හලන්නට පුළුවන් නම් මහ ජල කඳක් හැටියට හලලා මහ ගිනි ගොඩක් වුණත් නිවන්නට පුළුවන්. අන්න ඒ වගේ සත්පුරුෂයෝ ලෝකේ කොතනක හිටියත් මිනිසුන් අතර හිටියත් දෙවියන් අතර හිටියත් අවශේෂ සත්වයින් අතර හිටියත් ඒ සත්වයින්ගේ අදහස් උදහස් ආකල්ප සිතුම් පැතුම් එකට මුසු කරලා අපේ ලෝකයේ තුල අධර්මයේ යටපත් කරන්නට සද්ධර්මය අවදි කරන්නට සත්පුරුෂකම් ගොඩනගන්නට අපට ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ ඒ අය සැසඳෙනවා එකතු වෙනවා. ඒ සංසන්දනය වෙන්නේ එකතු වෙන්නේ නිකම්ම නෙමෙයි සාංශාරික වශයෙන්ුත් ඒ බඳු දෙයට හුරුවක් තියෙනවා. ඒකට කියනවා වාසනා ගුණයයි කියලා. වාසනා ගුණය කියලා කියන්නේ අද කාලේ නම් වාසනාව කියලා කියන්නේ ලැබීමට. නමුත් හැබෑවට ධර්මානුකූලව වාසනා ගුණයයි කියන වචනේ තේරුම තමයි ඇබ්බැහිය පුරුද්ද හොඳ හරි නරක හරි පුරුද්ද. ඒක හොඳ එකක් වෙන්නත් පුළුවන් නරක එකක් වෙන්නත් පුළුවන්. දැන් මේ හීනාදිමුත්තික පුද්ගලයන්ගේ තියෙන්නේ නරක ඇබ්බැහි. අයහපත් හුරු පුරුදු. ඒවට ඇබ්බැහි වෙලා පෞකාර සිතුවිලි වලට සසරේ ඇබ්බැහි වෙලා. අර කල්යාණාදිමුත්තික සත්වයින්ගේ තියෙන්නේ යහපත් අදහස් වලට සසරේ ඇබ්බැහි වෙලා. එබඳු කටයුතු වලට සසරේ නැවත නැවත හුරු පුරුදු වෙලා හුරුවක් ඇබ්බැහියක් තියනවා නම් මේ භවයේ ඉබඳු ශක්තිය අවදි වෙලා එනවා පින්නතුනි. දැන් මේ ජීවිතේ කුසල් දහම් කරන්න, හොඳ වැඩ කරන්න, සමාජයට මෙහෙවර කරන්න, ශාසනය රකින්න, ඉදිරිපත් වෙන්න, ක්‍රියාත්මක වෙන්න කිව්වට අයියෝවා කොහි කරන්නද, කවදා කරන්නද අපි මේ එක්කෙනෙක් දෙන්නෙක් දඟලලා මේක කන පිට හරවන්නේ කොහොමද? මේවා ඉතින් අනිත්‍යයිනේ කොහොමත් ඕවා නැති වෙලා යන්නේකනේ. අපි දඟලුවයි කියලා මේක සදාකාලික කරන්න පුළුවන්. ඔහොම නොයේකුත් වැඩිබන කියමින් පුද්ගලයා උදාසීන වෙන්නේ මොකක් නිසාද? සසර එබඳු සත්භාවයකින් ක්‍රියාත්මක වෙලා හුරුවක් නැහැ. ඇබ්බැහියක් නැහැ. එතකොට ලෝකයේ අනිත්‍ය බව හැබෑවයි. ලෝකේ දුක බව හැබෑවයි. ලෝකේ අනාත්ම බව හැබෑවයි. අපිට සියල්ල සදාකාලික කරන්න බෑ. නමුත් මිනිස්සු හැටියට අපට පුළුවන් යමක් කරලා අයහපත මැඩපවත්තලා යහපත යම් කාලයකට හරි අවදි කරන්නට දැන් මහබෝසත්වරුත් හිතුවා නම් එහෙම ආලෝකය අනිත්‍යයිනේ මම බුදු වුණා කියලා විතර මේ ලෝකේ ඉන්න ඔක්කොම සත්වෝ නිවන් දක්කන්න පුළුවන්ද? ඔය කරන කෙනෙක් කවුරු හරි කරන්නේ නැත. එහෙම හිතුවනම්. එතකොට කාටවත් නැහැ. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ සියලු සියලු දෙනාටම බුදුවරුන්ට වගේ බෝසත්වරුන්ට වගේ හයිය තියනවා කියන එක නෙමෙයි. අපි අපට තියෙන ප්‍රමාණයෙන් තියෙන ශක්ති ප්‍රමාණයෙන් අපට දේවල් මතු කරගන්නට පුළුවන් අවදි කරගන්නට පුළුවන්. එහෙම අවදි කරගන්නට පුළුවන් වුණොත් ලෝකේ කොතනක හිටියත් අපට එකතු වෙලා මුසු වෙලා ක්‍රියාත්මක වෙන්නට ශක්තිය ගොඩනගන්නට පුළුවන්කම තියෙනවා. ඒකට අර සාංශාරික හුරුව කියන ඒවත් අපිට විශේෂයෙන් බලපවත්වනවා. ඒ වගේම පින්නතුනේ තම තමන් සමහර විට මේ අදිමුක්තිය එහෙම නැත්නම් මේ අදහස් කියන ඒවා සමහරුන්ගේ මිශ්‍ර වෙලා තියෙන්නටත් පුළුවන්. පෞකාර අදහසුත් තියෙනවා යහපත් අදහසුත් තියෙනවා. කලින් කලට සසරේ සත්පුරුෂය ඇසුරු කරලා සත්පුරුෂ අදහසුත් එකතු වෙලා තියෙනවා. අසත්පුරුෂය පෞකාරය ඇසුරු කරලා පෞකාර අදහසුත් මුසු වෙලා තියෙනවා. එබඳු අයගේ මොන අදහසද මතුවෙන්නේ කියන එක තීරණය කරන්න වෙන්නේ ඒ ඒ අවස්ථාවේ එකතු වෙන පිරිසත් එක්ක. කල්යාණ මිත්‍රොත් එක්කලා මුසු වෙනකොට සමහරට යහපත් අදහස් මතුවෙන්න පුළුවන්. පාපකාරී පුද්ගලයොත් එක්කලා මුසු වෙනකොට පෞකාර අදහස් මතුවලා ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එනිසයි බුදුහාමුදුරෝ දේශනා කළේ කල්යාණ මිත්‍ර ආශ්‍රය විශේෂයෙන්ම වැදගත් වෙනවා කියලා. පාප මිත්‍ර ඇසුරට වැටුනොත් සසරේ තියෙන ඇබ්බැහිත් මතුවෙලා එහෙම ඇබ්බැහි නොතිබුණා වුණත් මේ ජීවිතේ හරි ඒ බඳු ඇබ්බැහි ඇති වෙන්නට පුළුවන්. හැබැයි සත්පුරුෂයෙක් ඇසුරු කරන්නට පුළුවන් නම් සසරේ යම් යම් හීන අදහස් තිබුණා නම් ඒවත් යටපත් වෙලා සත්පුරුෂ අදහස් මතුවෙන්නට පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ගත්තාම දේවදත්ත හාමුදුරුවෝ ළඟ හිටපු පිරිස අතර රහත් වෙන්නට වාසනාව තිබිච්චයි හිටියා. එතකොට සසරේ ගුණධම් වඩලා ප්‍රඥාව වඩලා පාරමිතා වඩපුවයි හිටියා. නමුත් එකතුනේ දේවදත්ත හාමුදුරුවොත් එක්ක. ඇයි මනස වඩලා තිබුණට ආසන්න ආත්ම භාවවල ඒ චරිතයත් එක්කලා එකට එකතු වෙලා මුසු වෙලා ප්‍රියමනාපව වැඩි කාලයක් කටයුතු කරලා තියෙන ඇබ්බැහි. ඒ නිසා මේ ජීවිතේ මුසු වෙනකොටම ඒ ගොඩට එකතු වෙනවා. පසුව සරියොත් හාමුදුරුව වගේ උතුමන් වහන්සේලා ප්‍රඥාවෙන් කටයුතු කරපු නිසා උපක්‍රමශීලීව කටයුතු කරපු නිසා අර පිරිසට යථාබෝධය ඇති කරලා නැවත ආපසු කැඳවා ගන්නට අරහත්ත්වයට පමුණවන්නට පුළුවන් වුණා. ඒ සත්පුරුෂ ආශ්‍රය නිසා. ඒ වගේම තව සමහරු ඉන්නවා සත්පුරුෂයන්ගේ ඇසුරේ හිටියත් අර පෞකාර අදහස්ම මතුවලා එනවා. මොකක් හරි හේතුවකින් සත්පුරුෂය ළඟට එනවා. ආව වුණාට මතුවෙන්නේම අර පෞකාර අදහස්. පින්නතුන් අහලා ඇතිනේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ගෝලය දෙන්නෙක් හිටියා. එක ගෝලයක් බොහෝම සුවචකීකරුව කටයුතු කරනවා අනිත් ගෝලය බොහොම දඩබ්බර විදිහට වංචනිකව කටයුතු කරනවා මේ පිළිබඳව උපදෙස් දුන්නා කියලා අන්තිමට දිනක් කාශ්‍යප මහරහතන් වහන්සේ පින්නපාතේ ගිය වෙලාවක අර තිබිච්ච හැලිවලන් ආදී ඔක්කොම පොඩි කරලා පන්සලටත් ගිනි තියලා තමයි පන්සලෙන් ගිහින් තිබුණේ. එතකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියලා කියන්නේ සංයමයෙන්, දමණයෙන්, දුතාංග වලින් අගතන්පත්. උන්වහන්සේ ළඟටත් ගිහිල්ලා ඇදගෙන වැටුණා කොහොම හරි අර වගේ නොහික්මුණු සත්ත්වේ. ඒ කුමක් නිසාද? සසරේ ඒ වගේ ඇබ්බැහියක් නැහැ. මේ ජීවිතේ මොකක් හරි කාරණයකින් මුසු වුණා. එහෙම නැත්නම් ආසන්න භවයක යම් යම් හේතුවක් නිසා මුසු වුණා. මුසු වුණාට එතන රඳන්නට පුළුවන් කමක් නැහැ. මේ විදිහට ඇතැම් වෙලාවට හීනාදිමුක්ති ඇති අය, කල්යාණාදිමුක්ති ඇති අය සමග මිශ්‍ර වෙලා කලක් පවතින්නට පුළුවන් යම් යම් හේතු සාධක නිසා. එබඳු අවස්ථාත් හඳුනාගෙන අපට තෝරා බේරා ගන්නට පුළුවන් නම් අපේ ශක්තිය අපේ යහපත් හැඟීම් අපට අවදි කරගන්න පුළුවන්. ඒ වගේම තව සමහර වෙලාවට තමන් තුළ පවතින අදහස මොකක්ද කියලා තමන්ට පැහැදිලි නැති අවස්ථා තියෙනවා. ඒ පැහැදිලි නැත්තම් දැන් මේ අදහස් කියන ඒවා අපි තමන් තුල තියෙන්නේ ද්වේෂ චරිතයක්ද? තමන් තුල තියෙන්නේ ඊර්ෂ්‍යා කරන චරිතයක්ද? තමන් තුල තියෙන්නේ අනුන්ට හිංසා කරන චරිතයක්ද? තමන් ලෝකේ රකින්න කැමති කෙනෙක්ද? අනුන්ට යහපත කරන්න කැමති කෙනෙක්ද? මේ අදහස් සමහරට තමන්ට හරියටම තෝරා බේරා ගන්න බැරි වෙන අවස්ථාවක් තියෙනවා. ඒ බඳු අවස්ථාවකදී අපි ටිකක් සැලකිලිමත් වෙනවා නම් අපි කොයි වගේ අය ඇසුරු කරන්නද වඩා රුචි වෙන්නේ අපි නිකන් තල්ලු වෙලා වගේ ගිහින් කොයි වගේ පිරිසකටද එකතු වෙලා ඉන්නේ කියලා අපට හුඟක් පුළුවන් අපේ ගැන බලනවට වඩා අනුන් ගැන බලන්න. අපේ අදහස් සුදහස් අපේ දුබලකම් දකිනවට වඩා මිනිස්සුන්ට පහසුම දේ තමයි අනුන්ගේ දුර්වලකම් දකින එක. ඒ නිසා තමන් ගැන බලන්නට බැරි නම් අඩුතරමින් තමන් ගිහිල්ලා හේතු වෙලා ඉන්න පිරිසගේ දුබලකම් උස්මිටිකම්වත් හඳුනා ගන්න පුළුවන් නම් තමන් ගැන යම් කිසි තක්සේරුවක් ඇති කරගන්න පුළුවන් මාත් එහෙනම් මෙතනට මේ හේතු වෙලා ඉන්නේ මගෙත් මොකක් හරි ඒ වගේ ලක්ෂණයක් තියෙන නිසා විය යුතුයි එහෙම නැත්නම් මම මොකටද මෙතනට හේතු වෙලා මුසු වෙලා ඉන්නේ? මෙන්න මේ විදිහට නුවණින් කල්පනා කරලා තෝරා බේරා ගන්නට පුළුවන් නම් අපට Tamanගේ අදහස පිළිබඳව Tamanගේ හැඟීම් පිළිබඳව යම් අවදිමත් බවක් ඇති කරගන්නට පුළුවන්. එසේ අවදි වෙලා අපි නොසුදුසු පිරිසක් අතරට වැටිලා ඉන්නවා යම් හේතුවක් නිසා ආසන්න භවයක ඇසුරක් නිසා හරි යම් ඇබ්බැහියක් නිසා හරි පාපකාරී පිරිසකට මුසු වෙලා ඉන්නවනම් අසත් ජන පිරිසකට මුසු වෙලා ඉන්නවනම් ඒ වගේම පාප මිත්‍ර ඇසුරකට වැටිලා ඉන්නවනම් එතනින් හැකිතාක් ඉක්මනින් මිදිලා යහපත් සත්පුරුෂ කල්යාණ ධර්ම ඇති සත්පුරුෂයන් සමග මුසු වෙන්නට අපට පුළුවන් නම් එබඳු පිරිසත් එක්ක නැවත නැවත යැපෙන්නට වැඩෙන්නට හුරුවක් ඇති කරගන්නට වාසනා ගුණයක් ඇති කරගන්නට පුළුවන් නම් කාලයක් යද්දී Tamanගේ මනසේ යහපත් අදහස් අවදි කරගන්නට පුළුවන්. එනිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ශාසනය කල්යාණ මිත්‍ර ඇසුර මතයි පවතින්නේ කියලා. ඉතින් ඒ නිසා එදා බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේහි සවස් යාමේ නිස්කලංකව වැඩ සිටින අවස්ථාවේ මේ භික්ෂූන් වහන්සේලා මේ ශාසනයේ ප්‍රධාන වශයෙන් නම් සඳහන් වෙන ප්‍රධාන පෙළේ භික්ෂූන් වහන්සේලා 8 දෙනෙක් තැන් තැන්වල තම තමන්ගේ චරිතවලට ආවේනික වූ ගුණාංග ඇති භික්ෂු පිරිස සමග සක්මන් කරන ආකාරය දැකලා මේ චංකමන සූත්‍රයේ සඳහන් වෙන මේ කරුණු දේශනා කළේ ධාතු වශයෙන් පුද්ගලයෝ සංසන්දනය වෙන හැටි පහත් අදහස් පාපී අදහස් ඇති අය දේවදත්ත හාමුදුරුව සමග මුසු වෙලා උසස් අදහස් යහපත් අදහස් ඇති අය අවශේෂ භික්ෂුන් වහන්සේලා සමග මුසු වෙලා කටයුතු කරන ආකාරය පැහැදිලි කළේ ඉතින් මේ කරුණු සිහියේ පවත්වාගෙන අපි අපගේ චරිත ලක්ෂණත් මොනවාද කියලා යම් ප්‍රමාණයකින් ප්‍රත්‍යවේක්ෂා කරලා හඳුනාගෙන අපි ඇසුරු කරන පිරිස්වල ගති ලක්ෂණ අදහස් සුදහස් ආකල්ප මොනවාද කියලා යම් ප්‍රමාණයකින් තේරුම් අරගෙන පාපකාරී අසත්ජනයින්ගෙන් ඇසුරෙන් හැකිතාක් ඈත් වෙලා යහපත් සත්පුරුෂ අදහස් මතු කරගන්නට පුළුවන් නම් අපි ලෝකයේ තුල තනි වෙන්නේ නැහැ. ඒ බඳු සත් අදහස් ඇති තවත් සත්වෝ මේ ලෝකේ කොතනක හරි ඉන්නවා දෙවියන් අතර ඉන්නවා බඹුන් අතර ඉන්නවා ඒ සියලු දෙනාගේ සහයෝගය ලබාගෙන ඒ සියලු දෙනා අදහස් වශයෙන් එකට මුසු වෙලා අසත් ධර්මයේ යටපත් කරමින් සත් ධර්මයේ අවදි කරලා මේ සසුන රකින්නට මනුස්සකම් රකින්නට තවමත් අපි හැම දිනාටම ශක්තිය තියෙනවා. ඒ හැකියාව පිළිබඳවත් විශ්වාසයක් ගොඩනගාගෙන අදිෂ්ඨානයක් ඇති කරගෙන කටයුතු කරන්නට සියලු දෙනාටම ශක්තිය ලැබේවා. ඒ බඳු පහත් සංකල්පනා පහත් අදහස් මැඩපවත්වමින් යහපත් අදහස් සත්පුරුෂ අදහස් කුසලකාමී අදහස් පරාර්ථකාමී අදහස් අවදි කරගෙන ධර්මචර්යාවෙහි යෙදෙන්නට සහ එබඳු කල්යාණ මිත්‍රයන් සමග මුසු වෙලා මේ ශාසන බ්‍රහ්මචර්යාව මනවින් පවත්වා ගන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.